ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 පිසුනා වාචා වේරමණී සික්ඛා පදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛා පදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛා පදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛා පදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ කම්මං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 ධීරේන අල්ලාප සල්ලාපං තම් කරේතං ච රෝචයේ නයං නයති මේධාවි අදුරායන් නයුඤ්ජති සුනයෝ සෙය්‍ය සෝහෝති සම්මාවුත්තෝන කුප්පති විනයං සෝ පජානාති සාදු තේන සමාගමෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බෝධි සම්භාර පුරණ කාලයෙහි දාන පරමත්ත පාරමී පිරු පුණ්‍යාත්මී බෝසත් චරිතයකට අයිති ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. ගාථා දෙකේ තේරුම දෙවෙනුව පැහැදිලි වෙනවා. මහා බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරමින් එන අතර දඹදිව තලේ බරණැස් නුවර මහා සිටු සම්පත් ඇති නිවසක උපන්නා. උපන්න නැකතට අනුව දෙමෝපියන් නම තැබුවේ අකීර්ති පඬිත කියලා. අවුරුදු දෙකක් තුනක් ගිහින් නැගින කෙනෙකුත් ඇති වුණා. එතුමියට නමක් ලැබුණා යසවතී කියලා. මේ දෙන්න ඉගෙන කියාගෙන තරුණ වයයට පත්වන කාලයේ මව්පියන් අභාවයට පත් වුණා. විශාල ධනස්කන්ධයක් මේ දෙන්නට හිමි වුණා. මේ දෙන්න ඒකමතික කතා කළා අපේ මව්පිය මුතුන් මිතු සක්මුතු පරම්පරාවක ණයයෝ විශාල ධනස්කන්ධයක් හම්බ කරලා ඒවා ඒ ඒ තැන තිබෙද්දී හිස් අතින් පරලෝ ගියා. මේවා ආරක්ෂණ ගෝපනීය කරන හිටියොත් අපට සිද්ධ වෙන්නේ ඒ ටිකයි. අපි දෙන්න මේන් විශාල පින්කමක් කරමු. අපේ මව්පිය මුතුන් මිත්තන්ට සුගතියට නිවනට යන්න හේතු වෙන පින්කමක් කරමු කියලා රටේ රජතුමාට දැනුම් දී අවසරගෙන කෝටි ප්‍රකෝටි ගණන් තිබුණු ධනය ධන භාණ්ඩාගාර සියල්ල විවෘත කරලා දුගී මඟී අසරණ අනාථාදීන් වෙත පරිත්‍යාග කළා. මේ දෙන්න පෙරහන් කඩක් තරම් ස්වල්ප දෙයක්වත් නොගෙන සියල්ල පරිත්‍යාග කොට වනගත වුණා. තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. තවත් විශාල පිරිසක් ඒ අනුව පැවිදි වීමට ආවා. නොබෝ කාලයකින් ඒ අකීර්ති පඬිත බෝසතාණන් වහන්සේ එකලාව දූපතකට වැඩම කරවා ලෞකික ධ්‍යාන අභිඥා සියල්ල ඉපදෙව්වා. එතොන්න සෙනඟ ගලාගෙන යන නිසා ලංකාවේ උතුරු කරේ තියෙන කාර දිවයිනට වැඩිය. කාරකෝලගස් පැලෑවක් ඇති මේ කාර දිවයිනේ කුඩා පන්සලක් හදාගෙන කරකොල අහුරක් නෙලා තම්බාගෙන වළඳා ධ්‍යාන වඩනවා. එක් දිනක් කරකොල ටික වේල් තම්බගෙන නිවෙනතුරු කුටියේ පන්සල දොරකඩ වාඩි වෙලා මෙහිම කල්පනා කළා. මම කෝටි ප්‍රකෝටි ගණන් අප්‍රමාණ ධනස්කන්ධයක් දන් දුන්නා. අද මගේ මේ කරකොල ආහාරය දෙන්න ලැබුණොත් ඒ දානිට වඩා ශ්‍රේෂ්ඨයි. හේතුව එදාට වඩා මම අද සීලවන්තයි. සමාධි සම්පන්නයි. ඥානලාභී, ප්‍රඥා සම්පන්නයි. කවුරු නමුත් ආවොත් මගේ දවල් ආහාරෙ මම අද දන් දෙනවා. මුන්නාසේගේ සිතේ පැවැත්ම සක්දෙවිඳුට දැනී වහාම සැනකින් වඩගිනිකාරී මිනිස් වේශයකින් නැවී පෙනී ආවා. බෝසතුන් වහන්සේ ඉදිරියට ගමන් කළ ස්තුති කළා. තමුන්නාසේ මගේ කල්යාණ මිත්‍රී. තමුන් වහන්සේට මගේ දවල් ආහාරය මම පිරිනමනවා. මගේ මේ ආහාරය පරම ධාර්මිෂ්ඨයි. මේ ආහාරයේ තමුන්නාසයට දිව්‍යවර ආහාරයක් වැනි වෙලා ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිවා. තමුන්නාන්සේ මගේ කල්යාණ මිත්‍රේ හේතුව තමුන්නාන්සේට මේ දානි දීලා මම ලෝතුරා බුදුබාපතනවා. මගේ බුදුබාට උපකාර වෙන්න පැමිණි ඔබට මේ මගේ පරිත්‍යාගය දිව්‍ය ඖෂධයක් අමාවසුවක් වැනි වේවා කියලා දන් දුන්නා. මිනිස් සිතින් සිටේ සග්දු රජේ ටික දුරක් ගිරින් නොපෙනී අතුරු දහන් වුණා. දෙවැනි දවසේ තුන්වෙනි දවසේත් එහෙම දානි දුන්නා. දවස් තුනේම ධ්‍යාන සුවයෙන් හිටියා කෑමක් බීමක් ගත්තේ නැහැ. හතරවෙනි දවසේදී සක්දෙව් රජ අහසේ සියවැසින් පෙනී හිටියා. අසා සිටියා තාපසයන් වහන්සේ දින තුනක් හමුන් වහන්සේ निराහාරව නේද? මෙහෙමත් දන් දෙන්න පුළුවන්ද? අකීර්ති තාපසයන් වහන්සේ කිව්වා සක් දෙවිඳුනි දවසක් දෙකක් නෙමෙයි මාසයක් දෙකක් වුණත් මගේ ආහාර වේල ගන්නට යමිනියොත් යමේ කිසිම පසුබට වීමක් නැතුව මම දන් දෙනවා සක්දේව රජ ඇසුවා තාපසයන් වහන්සේ තමුන්නාසට විශාල ඥාති පිරිසක් හිටියා විශාල ධනස්කන්ධයක් තිබුණා විශාල සම්පත් තිබුණා ඇයි සමුන්නාංශ මේ එකලාව කරකොල ගස් කැලෑවකට වෙලා තවුස්දන් පුරන්නේ මොකද පැතුම කියලා එහෙම. බෝසතුන් වහන්සේ කිව්ව ලස්සන කතාවක්. දුක්ඛෝ පුනබ්භවෝ සක්ඛ ශරීරස්සච භේදනම් සම්මෝහ මරණං දුක්ඛං තස්මා සම්මාමි වාසව සක් දෙවිඳුනි පුන පුනා යෙපදීම දුකක් උපනුපන් තන කෙලෙස් සහිතව මරණයටපත් වීම තවත් දුකක්. මෙන්න මේ එතදීමයි ජරා රෝග මරණයි නැති අජාත්‍ය ජර අව්‍යාධි අශෝක අනුපායාස නිවන පිණිස මා සසුන් පිළිවෙත් පුරනවා. සක්දේව රජු පැහැදිලා කිව්ව තාපසයන් වහන්සේ. බොහෝ තවුසෝ තවුස්දන් පුරන්නේ සක්දෙමිඳු වෙන්නේ. බමලෝ යන්නේ. තමුන්නාංශයේගේ පැතුම නිස්සරණයි. තමුන්නාන්සේ වෙන නිස්සරණාධ්‍යාසය ඇති අයට උපකාර වීම අපට ලොකු පිනක්. මම සද්දේව් රජ තමුන්නාන්සේ කැමති වරමක් ඉල්ලන්න කිව්වා. අකීර්ති බෝසතාණන් වහන්සේ බොහෝම ලස්සන අදහස් කීපයක් ඉදිරිපත් කළා. වරං චේමේ අදෝසක්ක සම්බ භූතාන මිස්සර කෙත්තං වත්තුං හිරඤ්ඤං චේ ගවාසන්දාස පෝරිසං යේන ජාතේන ජීයන්ති සෝ දෝසෝ නුමයි වසී ඔය විදිහට එක එක දෙයක් පැතුවා. සක් දෙවිඳුනේ මට වරමක් දෙනවා නම් මෙවැන්නක් දෙන්න. ජේන පුත්තේච දානේච ධන ධඤ්ඤම් පියානි ලද්දා නරා නතප්පන්ති සෝ ලෝභෝ නමයි වසි. මනුෂ්‍යයන්ට මේ ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් රන් රිදී මුතුමැණික් ආදී වස්තු සම්භාර ලැබිලා ඇති කියන සෑහීමක් නැත්තේ යන්ද ලෝභයක් නිසාද තෘෂ්ණාවක් නිසා දෙවෙනි තෘෂ්ණාවක් මගේ හිතේ නොපවතීවා යම් දේශයක් නිසා කෙත් වතු ඉඩ කඩන් යාන වාහන මිල මුදල් යේදරු අමුදරුවන් ආදි හැම දෙයකින්ම පිරිහීමටපත් වෙයිද එවැනි द्वේෂයක් මගේ සිතේ කවර කලකවත් පහළ නොවේවා. එවැගේ පස්පව් කරන දසා කුසල් කරන කලගුණ නොදන්නා අසත්පුරුෂ බාල කුජ්ජලයන් ගැන අහන්ටත් නොවේවා දකින්ටත් නොවේවා කතා කරන්නත් නොවේවා ඔවුන්ගේ කතාවක් මට ප්‍රියමනාප නොවේවා කියලා පැතුවා. එලෙනාමේ සක්දෙමිදු කියනවා මේ ලෝකෙ වැඩියෙන් ඉන්නේ වැල්ලෝ. එනිසා අයියත්නම් ප්‍රතික්ෂේප කරයි. ඒකට උන්වහන්සේ කිව්ව ලස්සන වචනයක්. අනයන් නයති දුම්මේධෝ අදුරායන් නියුඤ්ජති දුන්නයෝ සෙය්‍යසෝ හෝති සම්මා වුත්තෝපකුප්පති විනයන්සෝ නජානාති සාදු තස් අදස්සන අසත්පුරුෂ බාල පාප මිත්‍රයන් නොමඟ ගමන් කරනවා අසුරු කරන්නා නොමඟට යොමු කරනවා ධර්මයක් විනයක් හෝ දන්නේ නැහැ ආවාදයක් අනුශාසනාවක් දුන් විට කිපෙනවා. එවැන්නෙකුගේ ආශ්‍රය නැතිකම මා යන නිවන් ගමනට උපකාරී බැවින් එවැනි පාප මිත්‍ර ආශ්‍රයෙන් මම වෙන් වී වාසය කරන්නට ඕන. ඊළඟට මේ මාත්‍රිකා කළ ගාථා දෙක කිව්වේ. දීරම් පස්සේ සුනී දීරන් ධීරේන සහසංවසී. ධීරේන ලාප සංලාපං තං කරේ තංච රෝචී. දාන සීල භාවනාදී කුසල් රැස් කරන, නිතිපන් සිල් පොහොයට සිල් ආදී ගුණ පුරන, සමති උපාසනා භාවනා වඩන, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව්බඹ විහෙරන වඩන, සුගතියට නිවනට ගමන් කරන, ඇසුරු කරන්නන් සමගට යොමු කරන එසේම බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේලා සහ ඒ අනුව පවතින කල්යාණ මිත්‍රයන් ගැන අහන්ටත් ලැබේවා දකින්ටත් ලැබේවා ඇසුරු කරන්ටත් ලැබේවා කතා කරන්ටත් ලැබේවා එවැනි උතුමන්ගේ වචනේම මට ප්‍රියමනාප වේවා කියලා පැතුවා. සක්දේව රජතුමා ඇසුව එවන්නේ බොහොම දුර්ලභයිනේ. ඒකට උන්වහන්සේ පිළිතුරු දුන්නේ නයං නයති මේධාවි ඥානවන්තයා සුමංග ගමන් කරනවා. සුමංගට ගමන් කරවනවා. එවාගෙම අදුරාය නයුංජති. වැරදි වැඩවල කවදාකවත් යොදන්නේ නැහැ කල්යාණ මිත්‍රයා. සුනයෝ සෙය්‍යසෝ හෝති. යහපත් ගුණ ධර්මම උතුම් කොට ගන්නවා අයහපත් අගුණ ධර්ම ප්‍රතික්ෂේප කරනවා. විනයන්සෝ පජානාති. එයත් සැබෑවටම හික්මෙන දිනය පිළිබඳ හොඳින් දන්නවා. සාදු තේර සමාගම එරෙහි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම අපට විශාල වාසනාවක්. තවත් පැතුමක් ඉල්ලා හිටියා. සෑම උදෑසනක මට සිල්ලුතුන් වහන්සේලා net පුරා දැක ගන්න ලැබේවා. සිල්ලුතුන් වහන්සේලාට දන් දීම සඳහා දිව්‍යමය ප්‍රණීත ආහාර පාන දාන වස්තු මට ලැබේවා. දන් දීමේදී දාන වස්තු අවසන් නොවේවා. දන් දීමේදී පසුතැවිල්ලක් නොවේවා. වඩ වඩා සිත පැහැදීමෙන් දන් දෙන්න ලැබේවා කියලා පැතුවා. ඊළඟට තවත් වරමක් දෙන්න අහනකොට අන්තිම වරම මෙහෙම කියා හිටියා. වරං චේමේ අදෝසක්ඛ සබ්බ භූතාන මිස්සර නමං පුන උපේයාසි හේතං සක්ඛ වරං වරි. මට තවත් වරන් දෙනවා නම් මෙන්න මේක දෙන්න. අදින් පස්සේ දිවිහිමියෙන් තමුන්හන්සේ මගේ හේවනට නොපැමිණෙන් නෙමී කියන පොරොන්දුව දෙන්න කිව්වා. සක්දේව රජ තිගැස්සුණා. අසා සිටියා තාපසයන් වහන්සේ බොහෝ තවුසෝ බොහෝ රජමැති ඇමැති සිටුවාදී අය මන් දකින්න බොහෝම ප්‍රාර්ථනා කරනවා. තමන් වහන්සේගේ කිසිම ආරාධනයක් නැතුව එන මගේ ගමන ඇයි වළක්වන්නේ කියලා. ඒකට උන්වහන්සේ බොහොම ලස්සන උත්තරයක් දුන්නා. තන්තාදිසං දේවවන්නං සම්බකාම සමිද්දිනම් දිස්වා තපෝ කමජ්ජයං ඒතන්තේ දස්වනේ භයං දෙදෝලෝට අධිපති ਸਰව දිව්‍ය ඓශ්වර්යයෙන් පරිපූර්ණ සක්දෙව් රජ කෙනෙක් වැනි දෙවි කෙනෙක් නිතර දැකීමේදී මගේ ධානයට බාධාවක් මගේ සමාපත්තියට බාධාවක් මගේ සිතේ දෙව්ලෝ ගැන ඇලුනොත් මායව නිවංගමන්ට බාධාවක් එනිසා දෙවි කෙනෙක්වත් මම නිතර දකින්න කැමති වන්නේ නැහැ කියන එක පහදා දුන්නු සක්දෙව් රජුර බොහෝම පැහැදිලිව කිව්වා තමුන් වහන්සේ බොහෝම පිරිසුදු චේතනාවෙන් මහානදම් පුරන්නේ තමුන්නාසින් මේ වනාන්තරේ නපුරු පක්ෂීන් මම ඉවත් කරනවා. නපුරු අමනුෂ්‍යයන් ඉවත් කරනවා. ඒ වගේම මේ කරකොල ගහේ කොළ වේලෙන් නැති වෙන්න පණුණු කන්න මම අදිෂ්ඨාන කරනවා. තමුන්නාසයට මේ භූමිය ക്ഷേම භූමියක් වේවා. තමුන්නාසගේ සීළු ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. මට සමා වේවා කියලා අහසට පැනගෙන ගියේ. මේ ප්‍රවෘතිය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දක් පිරෙන වෙසක් පොය දවසේ ඥාති සමාගමේ යමා මහ පෙළහර පාමින් දෙසූ චර්යා පිටක දේශනේට ඇති දේශනා පෙළ. මේකට ඉන්න අකීර්ති චර්යාව. දැන් මේ අකීර්ති චර්යාවෙන් බුද්ධ වචනේ සඳහන් වුණේ දාන පරමත්ත පාරමී කෙරූ පුණ්‍යාත්ම ජීවිතයක් ගැනයි. දාස් තුනක් निराහාරව දන් දුන්න මාස දෙකක් තුනක් උනත් निराහාරව දන් දෙන්න උන්වහන්සේගේ සිතේ ශක්තිය තිබුණා. ඒ ජීවිතය ගැන නොබලා දානෙ පිරූ සැටි. ඊළඟට උන්වහන්සේගේ අධ්‍යාස 6 මේ ගාථා පෙළේ කියවුණා. ලෞතුරා බුදුබා පතන කෙනෙකුට රහත් බෝධිය, පසේ බෝධිය පතන කෙනෙකුට ඒ ගුණ 6 තියෙන්නට ඕනේ. අලෝභ අදහස, අදෝස අදහස, අමෝහ අදහස, නෛෂ්ක්‍රම්‍ය අදහස, ප්‍රවිවේක අදහස, නිස්සරණ අදහස. මේ අදහස් 6 තිබුණොත් තමයි නිවන් මඟ සුවසේ යාගත හැකි වෙන්නේ. ලෝභයක් නැතිව, ද්වේෂයක් නැතිව, මෝහයක් නැතිව, පාප මිත්‍රයන්ගෙන් තොරව, කල්යාණ මිත්‍රයන් අසුරු කරමින්, සීලවන්තව, විවේකව, සමති උපාසනා භාවනා වඩමින් යන ගමන තමයි සාර්ථකව යාගත හැකි වන්නේ. මේ වාගේ මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාතිවල කරන කුසල් තුළ පිහිටා සිටගෙන කළ අදිෂ්ඨාන බලයෙන් තමයි වෙන බෝසතාණන් වහන්සේලා මහා කල්ප 20000 30000 ආදී වශයෙන් දීර්ඝාස කාලවල බෝධිස් මේ බුද්ධත්වයට පත් වුණා නමුත් අපේ සත්තරවඥන් මහන්සි තාම අඩු කාලයක ඊටාම කෙටි කාලයක ඒ අවුරුදු ලක්ෂේ තරම් ඈත කාලවල කරන බුදු කිස 45 අවුරුද්දක් තරම් කෙටි කාලයේ කරන්න සමර්ථ වුණේ මේ විදිහට අදිෂ්ඨාන බල පිහිටුවාගෙන ඥාන සම්පන්නව ප්‍රඥා අධික බෝධිසත්ව කෙනෙක් හැටියට බෝධිසම්භාර පුරාගෙන ආපු නිසායි. උන්වහන්සේගේ ඒ බෝධිසත්ව චරිත අපට විශාල ආදර්ශයක් වෙනවා, අනුග්‍රහයක් වෙනවා, මාර්ගෝපදේශනයක් වෙනවා. දැන් අද ඊට වැඩගත් පින්කමක් මේ සිද්ධ වුණේ. අර ආසනේ කෙළවරේ වැඩෙන්න පූජ්‍ය ජයන්තිපුර අපි ආහතින් නාග පොකුණේ ශාසන සෝබනි කියලා කලින් භාවිතාවනේ දැන් ඒ නමගේ සිය කැමැත්තෙන් අරිය සීල කියලා නමක් දාගත්තා. ඒ ස්වාමින් වහන්සේ බොහෝම ළඟින් ඇසුරු කළේ ලොකු අක්කා කියලා කතා කරමින් ආදරය ඇති ඒ අක්කට ජන්මදිනයේ සිහිපත් කරමින් ඒ ප්‍රියන්ත මහත්මයා ප්‍රියන්ත මහත්මාණන්ගේ මෑණියන් එවාගේ මේ ලොකු අක්කගේ මේ පියාණන් ඒ කවුරුත් එක්කාසු කරගෙන අද මේ ජන්මදිනයේ සිහිපත් කරන උතුම් අවස්ථාවක් ඒ ස්වාමීන් වහන්සේලා 12 නමක් වැඩම කරවා ගන්න බලාපොරොත්තු වුණා. නාවුයේ නාරණ්‍ය සේනාසනයේ විශේෂ වැඩසටහනක් කරන නිසා දානටි කියලා වඩම්ම ගන්න අපහසු බැවිනුයි මේ විශේෂ ගමනක් සඳහා අපි කීපනමක් කොළඹ අම්බලන්ගොඩ දක්වා එන්න ලැබුණා. ඉතින් උන්වහන්සේලා ආපසු මේ වඩින ගමනේදී කාලික දානමේ පින්කමක් මෙතන සිද්ධ වුණා. මට අහන්න ලැබුණා ඊයේ අරිනන්ද ස්වාමින් වහන්සේට දුරකථනයෙන් කතා කරලා තියෙනවා වඩින්න පුළුවන් වෙයිද කියලා. සමයෙන් වඩින්න ඉන්න අතර වඩින්න ඉදී තිබුණු කාරණය මේ තිරගල ධර්මායතනයේ සංඝ පිරිස ඊය ඇවිල්ලා තියෙන නාවියෙදට. ඒත් උන්වහන්සේට වඩින කාරණේ නැවතුණා. එනිසා කියලා තියෙනවා මේ වාරේ මට බැරි වුණාට මම නැවත ගජපුර සංඝ පිරිසක් එක්ක මෙතෙන් එන්න බලාපොරොත්තු වෙනවා කොළඹ හරි අම්බලංගොඩ හරි වඩන ගමන් කියලා. එනිසා මේ මහත්මේලාගේ ඒ පුණ්‍ය සංකල්පන ඉදිරියට තව තව මුදුන් පමුණවා ගන්නවකාශ විවෘත වෙලා කියනවා කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා. ඉතින් ඒ නිසා බොහොම සැනසෙන්නට ඕනේ. දැන් මේ ස්වාමින් වහන්සේලා ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගෙන දපාදවා පීවිලේල අසුන් පනවා වඩා හිඳුවා ඊට ප්‍රථමයෙන් බුද්ධ පූජා පවත්වා සියාපින් දානේ බෙදා හදා පිළිගන්වා වැළඳෙව්වා වත් පිළිවෙත් පිරෙව්වා එයාගේ මෂ්ඨ පරිස්කාර හා සසු පිරිකර වර්ග පූජා කරන්ට යෙදුණා ආජීව අෂ්ටමක සීලේ සමාදන්ව කෙටි බණ පදයකට සවන් දුන්නා සිතින් කයින් වචනින් සිදු කරගත්තේ මේ කුසල සම්භාර ධර්මයේ තවත් මේ කල්යාණ මිත්‍ර පිරිසද්ද සහභාගී කරව ගත්තා. මේ බුද්ධදාස මෞපිය දෙපළ දොස්තර චන්දිව මහත්මයලා එවාගේම යටවර මෞපිය දෙපළ එසේම චන්ද්‍රාරාට්ඨ මත්තිනිය වාගේ මල්කා දෙලුම් මැතිනිය මේ ආදී හිතවත් විශාල පිරිසක් අත්‍යවශ්‍ය පිරිසක් එකතු කරගෙන මේ පින්කමේ කිසි අඩුවක් නොවන හැටියට සංවිධානය වුණා. එයින් තවත් බොහෝ දිනකට පින බෙදා ගැනීමට අවකාශ ලැබුණා. යාපි ඉපදලා තියෙන විශාල පුණ්‍ය භාග්‍යයකී ඒ පුණ්‍ය භාග්‍යයේ වටිනාකම අසීමිතයි. ඒ පුණ්‍ය භාගී උතුම් නිසා තමයි අපි පතිරූපදේශ වාසයක සද්ධා බුද්ධ සම්පන්න මව්පියන්ගේ දරුවන් හැටියට උපතින්ම සද්ධා බුද්ධ සම්පන්න ජීවිත ලබාගෙන උපන්නේ. ඒ උත්පත්ති ලබාගත් ජනක කර්මයට අපි උපස්තම්බනේ කර්මයේ වශයෙන් අලුත් කළ කුසල ධර්මයන්ගේ ශක්තිය එකතු කිරීමයි මේ ජන්මදින පින්කමින් කරන්නේ. අපි හිතනවා ආයු වර්ණ සැප බල ඥාන කියන මේ පහම මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍යයි. එතකොට මේ වාගේ පින්කම් කරන්න කරන්න කුමක්ද සිද්ධ වෙන්නේ? වර්තමාන වශයෙන් සාන්දෘෂ්ටික ආනිසංස දකින්න ලැබෙනවා. මේ කුසල කර්මයෙන් දැන් සිද්ධ කළා වගේ නැවත නැවත මේක සිහි ගන්වන්න සිහි ගන්වන්නට අනුස්සති වශයෙන් කුසල්සිත වැඩෙනවා භාවනා මානසිකාර වශයෙන්. ඒ කුසල්සිතේ ප්‍රසාදය නිසා හෘදයේ වස්තුව පිරිසුදු වෙනවා. හෘද වස්තුවේ ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව සකල ශරීරයෙහි ධමන ජාලානුසාරින් පැතිරීමෙන් මාංශ පේශියක් ගානේ ඒ පිරිසුදු ලේ පැතිරීගෙන නිරෝගී රූප කලාප උපදිනවා. ඒවා චිත්ත සමුත්තාන, එවාගේම චිත්ත ප්‍රත්‍ය උතු සමුත්තාන, චිත්ත ප්‍රත්‍ය ආහාර සමුත්තාන ආදී වශයෙන් විවිධාකාරයෙන් විරූප කලාප නිරෝගීව පහළ වෙනවා. ඒ රූප කලාප නිරෝගීව පහළ වෙන්න වෙන්නේ ශරීරයේහි රෝගාතුර බාටපත් වෙමින් තියෙන රූප කලාප නිරුද්ධ වෙනවා. එනිසා ආයුෂ වැඩි වෙනවා. ආයුෂ කියන්නේ අපි ප්‍රතිසන්දි ගන්න වෙලාවේ පහළ වුණා වූ ජීවිතේන්ද්‍රිය රූපේ කියලා විශේෂ රූපයක් තියෙනවා මේ රූප කලාපවල. කාය දශක භව දශක වස්තු දශක කියන මේ රූප කලාපවල ජීව කේන්දර රූප කලාප පිහිටා තිබෙනවා. පටිසන්ධිගෙන සති 11ක් ගිය තැන චක්කු දශක, සෝත දශක, ගාන දශක, ජීවා දශක කියන මේ රූප කලාපත් පහළ වුණා. ඒ කර්ම සමුන්ටා රූප කලාපයන්ගේ තියෙන ජීවිතේන්ද්‍රය තමයි ආයුෂ කියලා කියන්නේ. ඒ ජීවිතේන්ද්‍රයේ රූපය පරම්පරාව දිගු කලක් පවත්වා ගැනීම පිණිස වර්තමානයේ රැස් කරන කුසල සම්භාර ධර්මයේ උපස්තම්භණය වෙනවා. උපස්තම්භණය කියන්නේ රුකුල් දෙනවා. එතකොට අතරමන් නොවේතා බොහෝ කාලයක් ඒ ජනක කර්මයෙන් උපන්න ආත්මව සංඛ්‍යාත ස්කන්ධ පරම්පරා බොහෝ කාලයක් නිරුපද්‍රවතෝ පවත්වා ගැනීමට ඒක හේතුවක් වෙනවා. අහල ඇති අර කෝලිය ජනපදයේ දීගලම්බ ගම්මානයේහි මව්පිය දෙපළගේ කුඩා දරුවෙකුට හත් දවසකට මුණු මාර්ගයේ පවා වැළකී ගියේ බුදුරජාන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් විශේෂ පින්කමක් කරලා. අද්දාසක පිළිතකුයි අද්දාස පුරා සංඝයාට දම්පැන් පිළිගැන්වීම ආදී වතාවත් පිරීම ආදී බොහෝ කුසල් රැස් කරනකොට මාර්ගයේ ගෙවිලා අවුරුදු 120කට ආශ වැඩුණා. ඒක තමයි සාන්දෘෂ්ටික ඵල විපාක කියලා කියන්නේ. දා උයන ආරණ්‍ය සේනාසනයේ මුලින්ම ආරම්භ කරපු එම්.පී. අමරසිංහ මහත්මයා මේ ගම්පහ පළාතේ බොහොම පැරණි මහත්මයෙක්. එතුමාට වයස අවුරුදු 65 දී තිබුණු සම්පත් සියල්ලම නැති නැති ගියා. විශාල මාරකයකට මුහුණ පෑවා. එතුමා සියල්ල අත්හැර දාලා ආරණ්‍යගත වුණා. ආරණ්‍යයට වෙලා හතර පොඩි සිල් ගනිමින් දවස තුන් වේලේ බුදුන් වඳිමින් භාවනා ප්‍රගුණ කරගනිමින් සංඝෝපස්ථාන කරමින් හිටියා. ඒ මාර්ගයේ ගෙවිලා තවත් අවුරුදු 22ක් වැඩිපුර ජීවත් වුණා. ගල්දුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායකත්වයේ දරූ පින්වත් සුමන කරුණාරත්න මහත්මයාට වාස 69 දී හරියටම නැති වෙන වේලාව පවා නියමිතව තිබුණා. ඒකට සාධකයක් වශයෙන් එක දවසේ එක වේලාවක නැකති උපන්න තා මහත්මේ හිටියා කොළඹ මහා භාරකාරතුමා ගුණරත්න මහත්මයා කියලා. මේ දෙන්නටම හරියට මේක දවසේ තමයි ජීවිතය අවසන් වෙන්න තිබුණේ. ඒ ගුණරත්න මහත්මයා බොහෝම උගත් කෙනෙක් පඬිවරේ ත්‍රිපිටකයත් ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් ධර්මයේ හැසිරෙන්න එතුමාට ලැබිලා නැහැ. එතුමා හරියට නියමිත දවසේ මේ පරිලෝකිය. සමන කරුණාත් මහත්මයා බොහෝම බුද්ධි සම්පන්න කෙනෙක් බැවින් සමථීපාසනා භාවනා වඩමින් බොහෝ පින්කම් වලදී සිටියා. අන්තිමේදී තවත් අවුරුදු 16ක් වැඩිපුර ජීවත් වුණා. ඒ මක්නිසාද උපස්තම්භක කුසල් රැස්වීම නිසාර ජනක කර්මයාගේ ආයුෂ දිගුකල් පවතින රුකුලක් වුණා. මෙන්න මේක නිසා අපේ ජීවිතේට අපි ආදර වෙන්නට ඕනේ. අපි ජීවත් වුණොත් තමයි අපට නිවනට සුගතියට යන පාර යන්න ලැබෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය දැහැමින් පවත්වමින් ඒ ධාර්මික ජීවිතයේ නිරෝගී වැඩි කාලයක් ජීවත් කරවීම සඳහා අලුත් අලුත් කුසල ධර්මයන්ගේ ශක්තිය අපට අවශ්‍ය වෙනවා. එයින් අපේ ජීවිතේ නිරුපද්‍රතෝ පවත්වාගෙන අර ආර්ය ශ්‍රේක මාර්ගය අනුගමනය වෙන හිංකම් කරගන්න අවකාශ ලැබෙනවා. ඒකනයි අපට ඕනකම තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ උපදේශය ඒකයි. ඒ අනුව සලකා දැන් මේ සිද්ධ කරන්ටේ දුන්නා වූ සංඝෝපස්ථාන කුසලයේ මහත්ඵල මහත් ආනිසංස බාටපත් කරගන්න යෙදුණ එසේ සිදු කරගත් මේ කුසල සම්භාර ධර්මය මේ නිවසේදී අහසේ වැඩෙන්නේ ඒ කර්මාන්ත ආයතන ඉද්‍යාස වැඩිෙන සිළු දෙවියොත් ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයක් සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් අනුමෝදන් වෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මව්පිය දූදරු සැමට මේ ආයතනයේ සීලවාකාර ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා ගතෝ බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා. එසේ පින්වත් ප්‍රයන්ත මේ වීරසිංහ මැතිතුමාණන්ගේ පියාණන් වහන්සේ දැන් අවුරුද්දක් වෙනවා පසුගිය ජනවාරි මාසයේ දිනයකට ඉතින් එතුමා සිහිපත් කළ විශාල පින්කමක් කරලා තියෙනවා. නමුත් අදත් ඒ වෙනුවෙන් පින් පැමිණීම ඉතා වැදගත් බැවින් දැන් වඩා පින් පමුණවන්න බලාපොරොත්තු වන ඒ සාය පියාණන් වහන්සේටත් එවාගේම දෙපාර්ශවයේම සත්මුතු පරම්පරාවක හා ඊටත් අපිට උද යම්තාක් මේ පල්ලෝගේ ඥාතියෙන් යුතුත් ඒ සමටත් මේ කුසලයත්පත් වේවා මෙපින් දෙලෙන් ඒ සෑම දෙනා භවයක් පාසාම සුගති සම්පත් නිදිමින් පාරමී සම්පූර්ණ කරගෙන පැතුම් බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා ආඛ්‍යා කරුණාවෙන් පින් දෙමු එසේම හිතවත් මදහත් අහිතවත් සෑම සත්වයන්වත් මෙම කඩවත ප්‍රදේශයේ සිට අවට ගම් නගර ලංකාව දඹදිව තල මේ සක්වල සීළු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍යාවෝදෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාන කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් අද ජන්මදිනයේ සිහිපත් කරන දිමුක් වීරසිංහ මහත්මියටත් විශේෂයෙන් ප්‍රයන්ත විරසිංහ මැතිතුමාණන්ට දරු තුම්පලට මේ නෑනියන්ටත් අර පියාණන්ටත් අනිකුත් මේ සහභාගී වූ යතවර මව්පිය දෙපළටත් එවාගේ මේ බුද්ධදාස මව්පිය දෙපළ ආදසර මහත්මයාට එවාගේම චන්ද්‍රාරාට්ඨ මෙතිනිය මල්කානිලොම් මෙතිනිය ආදි කොට සහභාගී වූ සෑම දිනාටම මෙම ආයතනයේ සේවකී නියුක්ත සේවක සේවිකාදීන්ටත් වත් පිළිවෙත් පුරා සාදු කියා සිත් පහදවා ගස් සැමටත් යහාත්මා වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කාර්දන මාර්ග බාධක අනවින කොඩි වින බන්ධන අස්වා කටවා හෝ වහ අනාභ අයස නිന്ദා පහස දුක් පීඩාදී සියල්ල හිරුදුට අඳුරුසේ විහෙත විද්වංශනේ වේවා තමන තමන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කුසල් අරමුණෙන් සමාධිය සිතින් මෙත් සිතින් බුදුගුණ බැලෙන් සමදා සැපෙන් නින්දියාව සැපෙන් අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ දේව ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජුන්ගෙන් සරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසෙන් අවියාවුද වලින් මිනිසයා මිනිසයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසින් මැසි මදුරු වංගෙන් අව්‍යස සුවලන් විසුකුරු සර්පාදීන්ගෙන් වාත පිතසෙම තුන්දසින් රාගද්වේෂ මෝහා දුපක්ලේශයන්ගෙන් උපපීලක උපච්ඡේද කක්ෂල විපාක වාරයකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් ඉපතා සිහිනකින් වටනොමනේ වී සරුව ආරක්ෂාව සැලසේවා කාචිත්ත පීඩාදියක් නොවේ කායික මානසික සනසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන ධාන්‍ය යසීසුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහරණයෙන් සද්ධා සීල සුත ත්‍යාග ඥාන හිරිය ඔත්තප්ප බෞද්ධතාව පරාක්‍රම වීර්ය ස්මෘතිය ප්‍රඥා දසවාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙර පසමෝරණ සඳක් මෙන් දිනින් දින දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුමි නිරුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද පිරිතිරි සස්රේක වේ සමෘද්ධිමත් වේවා රින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව දියුණුව පරලෝ සුගතියේ ශාන්ත නිවන පිණිස බෝධි සම්භාර පුරා ගැනීමට රත්නත්‍රානුභාවයේම දීර්ඝාස ලැබේවා සසල වසනාතුරු සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සනසේ වදාළේ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සකල කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමින් දැන් වඩා පින් පමුණවන්න ඉදං ඕ ඥාතීනම් හේතු සබ්බීතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වංච රායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනු චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ